ඉතින් මම අදත් සුපුරුදු පරිදි ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ ධර්ම සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. අද දින ප්‍රශ්න හතරක් ලැබී තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නය අති ගෞරවනීය ස්වාමින් වහන්ස අද උදේ 8 සිට 9:15 දක්වා පර්යංක භාවනා වාරයේදී ආස්වාස ප්‍රාසවාසය නාස අග්‍රය නිරීක්ෂණය කෙලෙමි. හුස්ම රැල්ල ක්‍රමයෙන් කෙටි වී පසුව නැවිතී ගියමෙන් දැනින. එවිට පපුව උස් පහත් වීමක්ද නැති බව නිරීක්ෂණය කෙලෙමි. මෙසේ සිටින විට සිතුවිලි ඊතා අඩු හෝ නැති තරම් යයි හැඟුනි. සතුටින් බලා සිටියෙමි. එක් අවස්ථාවකදී නළල ප්‍රදේශයේ තදවීමක් දැනින. ඉන්පසු නළලෙන් එලියක් විහිදෙන්නාක් මෙන් ඊතා ස්වල්ප වේලාවක් දැනින. මෙය නැති වී ගිය පසු නාසය ස්පන්දනය වීමක් ස්වල්ප වේලාවක් දැනින. එයද නැති වී ගියේය. ඉන්පසු පාදවල වේදනාව වෙතට අවධානය යොමු කළෙමි. එය ඊතා සියුම් බව නිරීක්ෂණය විය. එනිසා සතුටක්ද ඇතිවිය. තවද වටපිටාවේ ශබ්ද ඇසෙන නමුත් ඒවා නිසා කිසිම බාධාවක් නොවන බව නිරීක්ෂණය වූ බැවින් සතුට තවත් වැඩි විය. තවද උඩුකය ඊටමත් අසාමාන්‍ය පරිදි ඍජු බව දැනි සතුටු විය. මෙසේ හැකිතරම් වේලා සිටීමට කැමැත්තක් ඇතිවිය. එසේ සිටියෙමි. දැන් පර්යංකය අවසන් කළ යුතුයයි සිතා දැස් විවුර්ත කළෙමි. එවිට වේලාව 9:15 බව ඔරලෝසුවෙන් දිස්විය. නැවත සවස් වරුවේ පර්යංකයේදී මෙය බලාපොරොත්තු වූ බැවින් විය හැකිය. එසේ සිදු වූයේ නැත. ඒ වෙනුවට ආස්වාස ප්‍රාස්වාසයේ නිරීක්ෂණය කරමින් සිටියදී නිදාශීලී වී උඩුකය කීප වාරයක් ඉස්සරහට කඩා හැලේ. උදේ අත්දැකීම බලාපොරොත්තු නෙවී සිටීමට උත්සාහ කළද වෙනසක් සිදු නොවිය. අපහට ඊටමත් කරුණාවෙන් කරන අවවාද නිර්වාණ සුවයට හේතු වේවා. ඒ අපි දැන් මුලින් ඊයේ ලැබපු අත්දැකීම අද ගන්න ඕනේ කියලාම අපි වාඩි වුණොත් ඒක හම්බෙන්නේ නැහැ. ඒක තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතන අපි අදාළ හේතු ටික සම්පාදනය කිරීම හරහා කටයුතු සිද්ධ වුණා මිසක් අපි කෙලින්ම ඊයේම අත්දැකීම මට අද ඊළඟ අනිවාර්යයෙන්ම ගන්න ඕනය. ඒක ඔන්න එල්ලේ තියාගෙන වාඩි වෙලා ඒක ගැන මතක් කර කර මෙතෙන්ට තාම ආවේ නැහැ, තාමත් ආවේ නැහැ කියන්න ගියොත් එහෙම මේ හරහා එන්නේ <clears throat> මානසික වශයෙන් ටිකක් දෝමනස්සයක් එහෙම නැත්නම් අපේක්ෂා බංගත්වයක් මොකද මේ තාම උනේ නැහැ කියන මේ එකකින් යන්නේ. ඉතින් ඒ නිසා අපි අපේක්ෂා සහගතව එහෙම නැත්නම් බලාපොරොත්තු සහිතව මොකක් හරි එල්ලයක් තියාගෙන භවනාවට වාඩි වෙනවා කියන එකම කරදරයක්. ඒකම භවනාවට පිළි මේ නිකන් නීවරණයක් බවට පත් වෙනවා. ඒ නිසා බොහොම විවෘත මනසකින් අපි වාඩි වෙනවා නම් අද යන්නේ අලුත් පාරක. ඊයේ ගිය පාරෙම නොවෙන්න ඉඩ තියෙනවා. සමහරට මේ අද හම්බ වෙන පාර ඊයේගේ පාරට වඩා බොහොම හොඳ පාරක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ ඔය හුඟක් වෙලාවට අපි ආදර්ශ පාඩයක් වශයෙන් තියාගන්නවා හැමතිස්සෙම තියෙන්න ඕන නිකන් ආදුනික මනසක්. සමහරවිට අපි ටිකක් අත්දැකීම් බහුල වෙන්න පුළුවන්. නමුත් අදත් අපි වාඩි වෙන්නේ බොහොම ආදුනික මනසකින්. බොහොම දරුවෙක්ගේ වගේ මනසකින්. බොහොම විවෘත මනසකින්, නැවුම් මනසකින් අන්න ඒ බඳු මනසකින් අපි මේ කටයුත්ත පටන් ගන්නවා නම් කිසිම ආතතියක් නැහැ හිතේ. මොකද තියෙන්නේ විවෘත භාවයක්. තමන් විවෘතයි, තමන් පිළිගන්නවා මේ ඊළඟ පැය තුල පෙළ ගැසෙන ඕනම අත්දැකීමකට. මුකුත් වර්ග කිරීමක් නැහැ. ඒ නිසා බලන්න වාඩි වෙනකොට තමන් මේ අතීතයේ ලැබපු අත්දැකීමක් එල්ල කරලා ඒක ගන්න ඕනේ කියලාද වාඩි වෙන්නේ එහෙම නැත්නම් අද බොහොම පිරිසුදුවර බොහොම විවෘතව පැහැදිලි මනසකින් වාඩි වෙනවද ආතතියකින් තොරව. ඉතින් මේ දෙවැනි මේකේ තමයි යන්න තියෙන්නේ. විවෘත භාවයකින් වාඩි වෙනවා. පැහැදිලි මනසකින් වාඩි වෙනවා ආතතියකින් තොරව ලොකු බලාපොරොත්තුත් නැහැ. එන දේ පිළිගන්නවා. එහෙම යනකොට ඔන්න මේ විවෘත භාවයේ නිසාම ඔන්න ක්‍රමානුකූලව සතිය වැඩෙන්න පුළුවන් පසුබිම තියෙනවා. සමාධියක් වැඩෙන්න පුළුවන් පසුබිම තියෙනවා. ප්‍රඥාවක් අවදි වෙන්න පුළුවන් පසුබිම තියෙනවා. අන්න ගමන සාර්ථකව සිද්ධ වෙනවා. ඒ නිසා මුලින් කරලා තියෙන ටික හොඳයි. ඊට නැවතත් බොහොම ආධුනික මනසකින් පටන් ගන්න. එතකොට නැවතත් අපිට ඒ ටික ටික පාර සකස් වෙලා එනවා. දෙවනි ප්‍රශ්නේ. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. පාදය ඔසවනවා, ඉදිරියට යවනවා, පාදය බිම තබනවා යයි හොඳින් නිරීක්ෂණය කෙලෙමි. පාදයට රස්ණය, තද බව, සිසිල් බව දැනිනේ. සිත විසිර යන විට එය දැනින. එවිට මම සිත විසිරෙනවා යයි සිතුවෙමි. නැවත පාදය ඔසවනවා, ඉදිරියට යවනවා, තබනවා කෙරෙහි සිත යොමු කෙලෙමි. පර්යංක භාවනාව. ආස්වාස ප්‍රාස්වාස එක නාස් පුඩුවකින් ඇතුළු වෙන බව හැඟින. එදෙස බලමින් සිටින විට නාසයේ දැඩි උණුසුමක් දැනින. එය උණුසුමක් බව මෙනෙහි කෙලෙමි. සිත වෙනතකට යෑමට පෙර වාර 15ක් 20ක් හුස්ම රැල්ල නිරීක්ෂණය කළ හැක. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ස්වාමින් වහන්සේට තිසරණ සරණයි. මේ පරයන්ක ගැන පොඩ්ඩක් ආයි කියන්නේ මේ කියලා තියෙන පරයන්ක භාවනාව ආස්වාස ප්‍රාස්වාසය එක නාස් පුඩුවකින් ඇතුළු වෙන බව හැඟින. එදෙස බලමින් සිටින විට නාසයේ දැඩි උණුසුමක් දැනින. එය උණුසුමක් බව මෙනෙහි කෙලෙමි. සිත වෙනතකට යෑමට පෙර වාර 15ක් හෝ 20ක් හුස්ම රැල්ල නිරීක්ෂණය කළ හැක. ඔබ වහන්සේගේ හරි හොඳයි. අ මේ පටන් ගන්නකොට ඔහොම තමයි. ඒ කියන්නේ හිත අපිට ඒ කියන්නේ හුස්ම රැල්ලේ ගති ලක්ෂණ එකපාරට අහු නොවුනට ওই විදිහට අපිට මේ මේක අඩුතරමින් සතිය පවත්වා ගැනීම උපක්‍රමයක් වශයෙන් පාවිච්චි කරගන්න පුළුවන් නම් ඒ හොඳටම ප්‍රමාණවත්. ඒකයි බුදුරජාන් වහන්සේත් කියන්නේ මේ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. මේ අවස්ථාවේ තියෙන මේ දැනුවත්ව අවදියෙන් යුක්තව නැත්නම් අවධානය පවත්වමින් සතිමත්ව හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කරනවා. ඊළඟට හුස්ම හෙලීමේ ක්‍රියාවලියත් මේ විදිහටම කරනවා. මේ විදිහට කිරීම හරහා ඔන්න සතිය දියුණු වෙලා හොඳට නාසිකාග්‍රේ ප්‍රදේශයේම හිත තැම්පත් වෙලා සමාධිමත් වෙලා තව ටිකක් අර අහු නොවෙච්ච විස්තර ටිකක් අහු නොවෙච්ච ලක්ෂණ ටිකක් මතුවෙන්න පටන් ගන්නවා. පැහැදිලි වෙන්න පටන් ගන්නවා. හෙතෙක් ඉතින් අපිට තියෙන්නේ පුළුවන් තරම් අර බාහිරට යන සිත වළක්වලා හුස්ම කියන නැත්නම් ආස්වාස ප්‍රස්වාස කියන ක්‍රියාවලිය මේ සතිය පවත්වා ගැනීමේ හිත රඳවා ගැනීමේ උපක්‍රමයක් භාවට නැත්නම් හිත රඳවා ගන්නා තැනක් බවට පත් කළ දෙන්නයි තියෙන්නේ. අපේ හිත සාමාන්‍යයෙන් රැඳෙන්නේ බාහිර අරමුණු වල එක තැනක රැඳෙන තිතක් නෙමෙයි අපිට තියෙන්නේ. ඉතින් අපි මේ හුස්ම රැල්ල පාවිච්චි කරනවා හිත රඳවා ගැනීමේ තනක් හැටියට. මොකද මේ හුස්ම රැල්ල සිද්ධ වෙන්නේ වර්තමානයේ. කය තියෙන්නේ වර්තමානයේ, කය පැවැත්වීම සඳහා මේ සිද්ධ වෙන ආස්වාස ප්‍රසආස ක්‍රියාවලිය තනිකරම වර්තමානයේ මත පදනම් වෙච්ච ක්‍රියාවලියක්. ඒ වගේම බොහොම සූක්ෂමයි. ඒ වගේමයි මේකෙන් මේක දිහා බැලුවයි කියලා රාග ద్వේෂ මෝහ ඇති වෙන්න ස්වභාවයක් නැහැ. මේක බොහොම උපේක්ෂා සහගත ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක මේ භාවනාවකට පිවිසෙන්න හොඳම තැනක් තියෙනවා. ඒ නිසා දැන් Tamanට පුළුවන් නම් හුස්ම රැලි 15ක් එක දිගට බලන්න. ඒ දේ කරන්න. ඊට පස්සේ ඔන්න අපිටම පිට පිට ගියා. පිට ගියේ ගැන පිට ගිය එක ගැන කරදර වෙන්නේ නැතුව, ඒ කියන්නේ මේ පස් මේ පසුතැවීමක් ඇති කරගන්න නැතුව යම් අවස්ථාවක Taman තේරුම් ගත්තා නම් මෙන්න මේ වෙලාවත් දැන් හිත පිට ගිහිල්ලා තියෙන්නේ. දැන් නැවතත් හුස්ම රැල්ලට ගත යුතුයි කියලා ඊට පස්සේ වෙච්ච දේ ගැන පසුතැවෙන්නේ නැතුව නැවතත් හුස්ම රැල්ලට පැමිණීමෙන්මයි අපිට ඔය බාධාව ජය ගන්න තියෙන්නේ. මොකද අපි එතකොට නැවතත් අපේ වැඩේ කරගෙන යනවා. පුළුවන් පුළුවන් වෙලාවට ලදලද වෙලාවට මේ විදිහට මේ මුල කර්මස්ථානයේ තුල හිත පැවැත්වීමෙන්ම තමයි තව තව මේක වර්ධනය කරගන්න තියෙන්නේ. තුන්වැනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ හඳුනා ගනිමින් සක්මනේ යෙදෙන්න පුළුවන් වුණා. සම්පූර්ණ යටිපතුල පොළවේ ලනුපැදුරේ වැලි පොළවේ සිමෙන්ති පොළවේ ස්පර්ශ වුණා. ලනුපැදුරේ සක්මනේ යෙදෙන විට යතුපතුල් වලට දැවිලි ගතියක් වැඩි වුණා. සිමෙන්ති පොළවේහි යටිපතුල් වලට සිසිල් බවක් දැනුණා. වැලි පොළවේදී වැලි කැටවලට සියුම් බව දැනුණා. පරයන්ක භාවනාවේදී මුල් දින දෙක තුනේදී නිදිමත ගතිය තිබුණ නිසා හරියාකාරව භාවනාවේ යෙදෙන්න බැරි වුණත් අද දිනය වන විට වාඩි වෙලා සිටින ඉරියව්වට සිත ගන්නට ආස්වාස ප්‍රාස්වාසයට හිත ගන්නත් පුළුවන් වුණා. වම්නාස් පුඩුවේ හුස්ම වාර 4ක් 5ක් ඉහළට අරගන්නා විට නැවත නොදැනී ගියා. නැවත හිත ඒ ගැන යොදවන්නේ නැතුව කයේ ඉරියව්ව දෙසට හිත යොමු කළා. මේ ආකාරයට නැවත කිහිප විටක් ආස්වාස වාතයේ පමණක් නාසය අග වැදෙන බව දැනුණා. ප්‍රාස්වාස වාතය නාසයේ අග හැපෙන බව දැනුනේ නැහැ. මේ අතර හිතට සිතවිලි ගලාගෙන ආවත් ඒ සියල්ල මට අයිති නැති දේවල් කියලා සිතටම බාර කරලා නැවතත් කයට සිත යෙදෙව්වා. පැය භාගයක් පමණ ඉන්න අතර නැවත නින්දට වැටුණු බව දැනුණා. නැවත ඒ නින්දෙන් නොදැනීම නැගිට නැවත කයේ ඉරියව්වට හිත යොමු කළා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සක්මන් භාවනාවෙත් පරයන්ක භාවනාවෙත් යම් අඩුපාඩු දුර්වලකම් ඇතනම් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කොහොමත් ඒ කියන්නේ මුලදී අපිට ඔය වගේ ටිකක් නිින්ද යන ස්වභාවයක් නිින්ද යන ස්වභාවයක් එන්න ඉඩ තියෙනවා. එහෙනම් අපේ හුඟක් මේ බාහිර කටයුතු වල නිරත වෙලා සෑහෙන කාර්ය බහුල ජීවිතයක් නම් ගත කළේ ඊළඟට අපි මේ භවනා කරන්න ඇවිල්ලා හුස්ම රැල්ල දිහා බලන්න ඉන්න ගියාම ඉතින් අනිවාර්යෙන් නින්දර වැටෙනවා. මේක ඉතින් අපි බලාපොරොත්තු වෙන සංසිද්ධියක්. හැබැයි ඉතින් අර තමන්ගේ වීරය, තමන්ගේ උත්සාහය තියාගන්න ඕනේ කොහොමද <clears throat> කොහොමද මේ නිින්ද කඩාගන්නේ? ඒ කියන්නේ දැන් හිත එකඟ වුණාමම තමයි හැබැයි නිින්ද යන්නේ. හැබැයි දැන් මේ අහුවෙලා තියෙනවනේ තීන මිද්දේට. ඉතිරි නීවරණ හතර යටපත් කරගන්න හම්බෙලා තිනවා. හැබැයි තීන මිද්දට අහුවෙලා තිනවා. ඒ නිසා දැන් ටිකක් සූදානම් ශරීරයෙන් ගිහිල්ලා නැත්තම් සූදානමින් ගිහිල්ලා මේ නිින්ද යාගෙන එන හරියදී ටිකක් දැනුවත් වෙන්න බලන්න කොහොමද මේ මොකක් හරි උපක්‍රමයක් යොදලා ඒ කියන්නේ මම මේ කියන්නේ හයියෙන් හුස්ම ගැනීමක්වත් පරයන්කෙන් නැගී සිටීමක්වත් නෙමෙයි. මේ වෙනුවට පොඩ්ඩක් සතියේ වර්ධනයක් කරහා වීරය පොඩ්ඩක් වැඩි කරලා මෙතන මේ නිින්ද තව පොඩ්ඩක් ඉස්සරහට වළක්වා ගන්න. කියන්නේ දැන් අපි තුමු පැය කාලක් ගියාට පස්සේ නම් Tamanට නිින්ද යන්නේ. ඊළඟ මේ අවස්ථාවේදී බලන්න ඕනේ අඩු තරමින් විනාඩි 20ක්වත් අවදියෙන් මේ කටයුත්ත කරෙන්න. ඊළඟ අවස්ථාවේ ඕනේ විනාඩි 25ක්වත් අවදියෙන් කටයුත්ත කරන්න. ඊළඟ අවස්ථාවේදී පැය භාගයක්වත් අවදියෙන් කටයුතු කරන්න. මේ විදිහට ටික ටික ටික ටික අර නිදා ගන්නා ප්‍රදේශය ටික ටික අඩු කරගන්නයි තියෙන්නේ. නිදා ගන්නා කාල පරිච්ඡේදය ටික ටික අඩු කරන්නයි තියෙන්නේ. දවස් 3-4ක් යනකොට අපිට සම්පූර්ණයෙන්ම හොඳ අවදිමත් භාවයකින් අරමුණත් එක්ක ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔන්න දැන් හිතට අර මේ අරමුණේ තියෙන නීරස ගතිය නැති වෙලා ඔන්න දැන් හිතට ටිකක් අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතියක් නැත්නම් මේ උපේක්ෂා සහගත අරමුණක් එක්ක ඉන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා. අපේ හිත කියන්නේ මේ මේ බඳු අරමුණක් එක්ක ඉන්න අකමැති මොකද එයා පුරුදු වෙලා තියෙන්නේ මේ එළියේ තියෙන බොහොම විචිත්‍ර වෛවර්ණ අරමුණු එක්ක ඉඳලා තමයි මේ හිත පුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන තියෙන මේ බොහොම උදාසීන අරමුණක් කියන එක ඉතින් එයා කොහොමත් නිදිමත කරන සුළුයි. අපිම තමයි ඉතින් මෙයාව නැවත නැවත මෙතෙන්ට ගෙනල්ලා මෙතනම ඉන්න සලස්සලා මෙයාව හික්මවන්න තියෙන්නේ. හික්මෙව්වට පස්සේ අන්න එයාම තේරුම් ගන්නවා කාලයක් තිස්සේ මෙතන හික්මෙන්න හික්මෙන්න කාලයක් තිස්සේ මේක පුරුදු වෙන්න පුරුදු වෙන්න අන්න හිතම තේරුම් ගන්නවා මේ එළිය ගියාමයි කරදරේ එළිය ගියාමයි දැවෙන්න තිද්ද වෙන්නේ එළිය ගියාමයි තැවීමක් තියෙන්නේ එළිය ගියාමයි ඝර්ෂණයක් තියෙන්නේ ඇතුලේ හිටියානම් හුස්ම රැල්ලක් එක්ක හිටියානම් බොහොම ශාන්තව පීඩාවකින් තොරව, පිළීමකින් තොරව ඉන්න පුළුවන්. මෙන්න මේ කතාව තේරෙනකන් ඉතින් අපි යාව හුරු කරන්න වෙනවා. එයාට පුරුදු කරලා දෙන්න වෙනවා. හරියට නිකන් අර පුංචි ළමයෙක්ව මේ හික්මවනවා වගේ කටයුත්තක් තමයි මේ අපේ හිතත් හික්මවනවා කියන්නේ. කාලයක් කරාට පස්සේ අන්න යාම හික්මුණා නම්, එයාට තේරුණා නම් එළියට ගියත් එයාම නැවත එනවා. එතෙක් ඉතින් පොඩ්ඩක් අපි වීරවන්තව අත් නොහැර අඛණ්ඩව මේ කටයුත්ත කරන්නයි තියෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස අද දින මා විසින් සිදු කරන ලද සක්මන් භාවනාව සහ පර්යංක භාවනාවේ ලැබූ අත්දැකීම් ඉදිරිපත් කිරීමට ස්වාමින් වහන්සේට අවසර පතමි. සක්මන් භාවනාව වැලි මළුව ලනුපැදුර ටයිල් සහිත පොළව යොදා ගතිමි. ටයිල් පොළවේ ස්පර්ශයේදී මුදු සිහිල් ගතියද ලනුපැදුරේදී රළු ගතියද දැනින. වැලි මළුව මත සක්මනේ සිහින් වැලි සහිත ස්ථානවල ස්පර්ශයේ සියුම් ගතියක්ද තරමක් ලොකු වැලි සහිත ස්ථානයේ තද සහ තෙත් වී ඇති ස්ථාන සිසිල් ගතියක්ද දැනින. සක්මනේදී මුලින්ම වම දකුණ වම වශයෙන් ආරම්භ කෙලිමි. සිතේ සහ කයේ ඇතිවිය හැකි උදාසීන ගතිය ගතිත් අකර්මණ්‍ය නොවි සතිමත් වීම සඳහා සක්මනේ සියලුම ක්‍රියාවන් ක්‍රියාවන්හි නියලුනේමි. දකුණ වම වශයෙන්ද ඔසවමි තබමි වශයෙන්ද ඔසවමි ගෙනියමි තබමි යනු වශයෙන්ද ඔසවමි නවමි ගෙනියමි නවමි වශයෙන්ද ඔසවමි නවමි ගෙනියමි පහත් කරමි තබමි වශයෙන්ද ඉන්පසු ඔසවමි නවමි ගෙනියමි පහත් කරමි නවමි තද කරමි වශයෙන්ද ගමන් වාර 12ක් පමණ අවසන් කෙලිමි දකුණ වම වශයෙන් සිදු කළ ක්‍රියාව තුල ඇත්තේ ක්‍රියා සටහනක් බවත් ඒ සෑම ක්‍රියාදාමයක්ම මෙනෙහි කරමින් කිරීම තුලින් වඩාත් සතිමත් බවක් ඇති වූ අතර මේ සඳහා වෙහෙසක්ද දැරීමට සිදු වුවද ඉන් ලැබුණු සතිමත් භාවයේ වටිනාකම වැඩි බව දැනින. මේ දැන් අපේ සක්මන් භාවනාවේදී ওই විදිහට يعني පියවර කීපයකින් මෙනෙහි කරන්න පුළුවන්. පොඩ්ඩක් හැබැයි අර ඒ කටයුත්ත ටිකක් සංකීර්ණයි. ඒකයි තමයි පොඩ්ඩක් අර Tamanට වෙහෙසක් දැනෙන්නේ. මොකද දැන් මෙනෙහි කරන කෑලි කොටස් වැඩි. මුලින්ම ඔන්න වම දකුණ කියලා විතරයි මෙනෙහි කරන්නේ. ඊට පස්සේ ඔන්න ඔසවනවා තබනවා කියලා මේක චුට්ටක් තව සංකීර්ණ කරන්න පුළුවන්. තව ඕනනම් ඔසවනවා ගෙනියනවා තබනවා කියලා තවත් සංකීර්ණ කරලා දෙන්න පුළුවන්. කියන්නේ මෙතෙන්දී අපි කරන්නේ අර වම දකුණ කියලා කියන එකේ සරලකම නිසාම හිත මේ කාල පරිච්ඡේදය අතර වමයි දකුණයි කියන කාල පරිච්ඡේදය අතරදී හිත පිට යන්න ඉඩ තියෙනවා. මොකද එයා අකමැති මේ කාල පරිච්ඡේදය අතර මේ ඇතුලේ ඇතුලේ තියෙන මේ දේවල් දැකගනිමින් ඉන්න අකමැති. ඒ හින්දා ඔන්න අපිට පොඩ්ඩක් මේක තව ටිකක් මෙයාට වැඩ ටිකක් පවරන්න සිද්ධ වෙනවා. හින්දා අපි හිතමු ඔන්න ඔයා ඔසවනවා, ඔසවන ක්‍රියාවලියක් දකිනවා, ගෙනියනවා, ගෙනියන ක්‍රියාවලියක් දකිනවා, තබනවා, තබනවා ක්‍රියාවලියක් දකිනවා. ඔය දේ කරන්න ගත්තාම අන්න හිතට ටිකක් වැඩි කාර්යයක් පැවරෙනවා. ඒ නිසාම හිතට ටිකක් ඔන්න තව ඇතුළත තුළ ඇතුළතම ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා උපක්‍රමයක් වශයෙන් මේක භාවිතා කළාට කිසිම වරදක් නැහැ. හැබැයි තමන් ටික ටික ටික හිත ඇතුළෙම ඉන්න පටන් ගත්තට පස්සේ තමන් ක්‍රමානුකූල මේ හිත ක්‍රමානුකූලව මේ දැනෙන දේත් එක්ක නිසොල්මනේ පිට යන්නෙත් නැතුව ඉන්න පටන් ගත්තට පස්සේ මේ වම දකුණ කියන මෙනෙහි කිරීමේවත් ඔසවනවා ගෙනිනවා තබනවා කියන මෙනෙහි කිරීමක් කිරීමේවත් ඒ තරම් වටන කමක් නැහැ. ඒක බරක් වීමක් වෙන්නේ. ඒක ඒකත් අතහැරලා බොහොම නිහඬ මනසකින් මේ මුළු කාර්ය මුළු කාර්යයම දකිමින්, නිශ්ශබ්ද මනසකින් මුළු කාර්යයම දකිමින්. එතන එතන ස්පර්ශයක් පාසා ඒ දැන් දේවල් තුල සිහිය පවත්වන්න පුළුවන් නම් අන්න ඒ තරමට අපිට ඉස්සරහට යන්න පුළුවන්. නිසා මේ විදිහට උපක්‍රම පාවිච්චි කරලා කමක් නැහැ. ප්‍රයෝජනෙන් සලකලා තමන්ගේ හිත හැබැයි මෙල්ල වුණාට පස්සේ සතිය වර්ධනය වුණාට පස්සේ මේ උපක්‍රම කියන්නේ මේ මුලින් ගත්ත ආයුධ ටික පැත්තට දාන්න වෙනවා. මොකද මේ මුලින් ගන්න ආයුධ හරිම ගොරෝසුයි. හරිම රළුයි. ඊට පස්සේ යන්න තියෙන්නේ බොහොම සියුම් සියුම් ආයුධත් එක්ක. ඒ නිසා මේවා දිකට අරන් යන්න ඕනේ නැහැ. ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කළා. තමන්ගේ හිත අවශ්‍ය පමණට වර්ධනය වුණාම මේ ක්‍රම අතහරින්නයි තියෙන්නේ. හොඳයි. පර්යංක භාවනාව. නිසිස ලෙස පර්යංකයෙහි සිට අතීතයේද අනාගතයේද අත්හැර මම දැන් මෙතන යනුවෙන් භාවනාව ඇරඹුවෙමි. කය දෙස බලා සිටියදී නාස්පුඩු දෙක පුරාම වේගවත් වාත ධාරාවක් ඇතුළුව නිමේෂයකින් නාස්පුඩු දෙකින්ම පිටවිය. ඇතුළුවන පිටවන සියලුම හුස්ම ධාරාවන් කෙරෙහි සිහිය දැනුනේය. මෙලෙස ඇතුළු වූ පිට වූ වේග ධාරාවෝ ක්‍රමයෙන් අඩුවිය. සියුම් විය. ඊතා සියුම් විය. දැනෙන නොදැනෙන තරම්ටපත් විය. අවසානයේදී අප්‍රකට විය. දිගින් දිගට නාසිකාග්‍රයට සිත යොදා සිටියද ඊතා සියුම් වූ හුස්මක් නොදැනේ. බොහෝ වේලා විනාඩි 10ක් පමණ ගත වූවද වෙහෙසක් නොවිය. ඉන්පසු කය දෙස සිත යොමු කෙලිමි. එවිට උදරයේ පිම්බීම හැකිලිම සුළු වශයෙන් ඇති බව දැනින. කය දෙස බලා සිටියේදී එයද නැතිව ගියේය. නැවත නිසසල නිසසල කය දෙසද නාසිකාග්‍රයද බැලීම එවිට සියුම් වූ ආස්වාසයන් තුනක් පැමිණ නැවත නැතිවිය. මුළු භාවනා කාලයම මුළු කයම මෙලෙස කළද පාදවල ඇති වූ වේදනාව ස්වල්පයක් විය. වෙනස් වෙනත් කිසිවක් ඇති නොවේය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපගේ කමඨාන් සුද්ධ කර දීමින් අපාට ලබා දෙන අවවාද අනුශාසන අපගේ ඉදිරි ගමනට මහත් පිටුවහලකි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවායි ප්‍රාර්ථනා. හොඳයි. පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් කාගෙද කියලා තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. මේ කලින්ට වඩා වර්ධනයක් තේරෙනවද දැන්? එහෙමයි සර්. හොඳයි. කියන්නේ හුස්ම රැල්ලත් එක්ක ඉන්න පුළුවන් ගතියක් තේරෙනවද? පුළුවන්. හොඳයි. කොච්චර කාලයක් විතර දැන් ඉන්න පුළුවන් ගතිය තේනවද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒක සිද්ධිය යනකම් වගේ ඉන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ. අයි කියන්නේ හුස්ම නොදැනී යන තරම් වෙලම ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඒ කියන්නේ ආනාපානයේම දැන් හිත ඉන්නවා එළියට යන්නේ නැහැ. හුස්ම ටික ටික ටික සියුම් වෙවි යනවා. එහෙමයි. අතරතුර ඉඳලා හිටලා පොඩ්ඩක් වගේ යෑමෙනවා. යනවා. හරි. මේ සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේ ස්වාමීන් වහන්සේ මම අරක මේ අරහෙම කරේ. ඔව්. මේ නිතරම කරන එකකුත් නෙවෙයි මම. ඉතල හිටලා නිකන් මම ආද හිතුවා මේක පොඩ්ඩක් ටියුරු කරලා බලන්න ඕනේ කියලා. ආ මහත්තයා තමයි අර ඉස්සෙල්ලා මේ කිව්වේනේ. හරි හරි හරි. ඉතින් මේ ඒ විදිහට මම කරේ නැත්නම් මම නිතර කරන්නේ නැහැ. ඔව්. ඊට අමතරව මම මේ ශරීරයේ මුළු කිසිම දෙයක් වම් දකුණු නැති මෙනෙහි කරන්නෙම නැතුව ශරීරයේම ගමන් කරන විදිහටත් මෙනෙහි කරනවා කකුල් දෙකට විතරක් සිත දාන ස්පර්ශය ගැන විතරක් කරනවා. ඔව් ඒක තමයි. එතන එතන ඒ පැත්ත යන්න පුළුවන් නම් වරදක් නැහැ. ඒ කියන්නේ හැම පාදයක් පාසාම ස්පර්ශයක් ස්පර්ශ පාදයේ පොළවේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන ස්පර්ශය ස්පර්ශයක් පාසා එතන එතන සතිමත් වෙන්නයි තියෙන්නේ. අපි එතන හිත තියන්න පුරුදුනාට පස්සේ තව පොඩ්ඩක් කරන්න තියෙන්නේ දැනෙන දේ දැන් දැනුණට වඩා ටිකක් වැඩිපුර ප්‍රදේශයක් දැක ගැනීමේ උත්සාහයක් කරන්න තියෙනවා. එහෙමයි. කලින් නොදැක්ක ප්‍රදේශයක් අලුතෙන් දැක ගන්න උත්සාහ කරන්නයි තියෙන්නේ. එහෙමයි. ඒක ටික ටික වර්ධනය වෙනකොට තමයි අන්න හිතේ සම්පජඤ්ඤය පැත්තත් දියුණු වෙලා තව සූක්ෂම වෙවි යන්න ගන්නෙ. එහෙමයි. දැන් ආනාපාන සතියෙන් අර විදිහට හිත සියුම් වුණාට පස්සේ බොහොම අවදියෙන් එතනම හිත පවත්වි පැවැත්වීමේ හැකියාව තියෙනවද දැන්? එහෙමයි. දැන් يعني කොච්චර විතර වෙලා ඉන්න පුළුවන්ද? ඒක මට කියන්න බෑ සබ්‍රාන්ත. කොච්චරද ඕන වෙලාවයක් ඉන්න පුළුවන්ද? පුළුවන්. ඉතින් ඒ අතරතුර පොඩ්ඩක් වෙයි ඉඳලා හිටලා පොඩි පොඩ්ඩක් යනවා. ඒ ඒක ඒක ඒ හැර ඒ කාල ඒ පොඩ්ඩක් එහා මෙහා යාම හැර ඉතින් මුළු කාල ඉතින් මුළු කාල පරිච්ඡේදෙම ඉන්නවා. එහෙම. යාර කිසිම කම්මැලිකමක්වත් එහෙම දැනෙන්නෙත් නෑ. හොඳයි. ඉතින් මුළු ශරීරේ පුරාම යොදවනවා. කොහොමද යන්නේ කියලා. ආ ඒක බලන්න ගත්තද? කය පුරා දැන් බලනවද? කය කියන්නේ සම්පූර්ණ කාර්යම දිහා තමයි බලන්නේ. ආ මෙහෙමයි. අපි ආනාපානයෙන් හිත එකඟුණාට පස්සේ ඒ එකඟ භාවය ඒ කියන්නේ කයේ කියන්නේ ස්ථාන වශයෙන් ගත්තොත් ඉස්සෙල්ලම මේ වදින තැන් වලට යොමු කරලා බලන්න. හරිද? يعني දැන් අත් දෙක වදින තැන් තියෙනවා, ඊළඟට පාද එකිනෙක ස්පර්ශ වෙන තැන් තියෙනවා, කොට්ටෙත් එක්ක මේ ශරීරයේ මේ වදින තැන් තියෙනවා. අන්නේ තැන් පොඩ්ඩක් හොඳට ලං කරලා බලන්න. හොඳ නිකන් අර අන්වීක්ෂකෙන් බලනවා වගේ. පොඩ්ඩක් එතන හිත හිත යොමු කරනවා, එතන බලනවා. බැරි වෙලාවත් එතන බල බලා ඉඳදී ආනාපානෙට හිත පැන්නොත් පොඩ්ඩක් ආයෙ ගෙනලා මෙතෙන්ට පදිනවා. අර මුලදී මේකේ ඒ තරම් Tamanට යමක් තේරෙන්නේ නැහැ. හැබැයි මේක කාලයක් කරන්න කරන්න <clears throat> හිතේ එකඟතාවය නැත්තම් සතිය දියුණුනාට පස්සේ සමාධියක් මෙතන හැදුනාට පස්සේ අන්න මෙතන මෙතනක් තියෙන සියුම් සියුම් දේවල් වැටහෙන්න ගන්නවා. ඒ නිසා පොඩ්ඩක් මේක දැන් හුරු කරන්න ගන්න. දැන් ආනාපානයෙන් ක්‍රමානුකූලව යම් පමණක් දියුණුවලා අර සමාධිමත් භාවයට ආවට පස්සේ මේ ස්පර්ශ ස්ථාන වලට පොඩ්ඩක් හිත යොදලා බලන්න හිත විසිරෙන් විසිර ගන්නෙ නැතුව මේ දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා. එතන එතන හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒකත් කරන්න දැන්. හොඳයි. ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න ඉපමණයි. හොඳයි. එතකොට අපිට අද ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න ඉපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න අවශ්‍ය නම් අවස්ථාව තියෙනවා. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මට සමා වෙන්න ස්වාමින් වහන්සේ මේ විදුලි පංකාවේ හුළඟට කැස්ස හැදෙන නිසා මම පිටිපස්සට සිටම මට ඊයේ අහුණා කැහැලා. <laughs> එහෙමයි. ඔබ වහන්සේට මම දෙකම ගැන භාවනා පරයන්කේ සහ සක්මන් දෙකම ගැන කතා කරන්න මම කැමතියි. හොඳයි. පරයන්කේ මම මුලදිම මම දැන් මෙතන කියලා පටන් ගන්නවා. එතකොට ඒ එකම මගේ සිත කයෙම පිහිටනවා. ගොඩක් ක්ෂණ බොහොම ටික වෙලාවකින්ම ඉක්මනටම පිහිටනවා. ඊට පස්සේ ධාතු ගුණ මට ගොඩක්ම දැනෙන්නේ මේ කම්පන චංචල. සමහරක් වෙලාවට සීතල ගතිය, රස්නේ ගතිය ස්වභාවය දැනෙනවා. හැබැයි මගේ හිතේ ඇතුලෙන් ඊට පස්සේ දැන් මන්ට සූදානමක් වෙනවා හිත දිහා බලන්න කියලා මට පොඩි දැනීමක් එනවා. එතකොට මං හිත දිහා බලනවා. හිත දිහා කම්පන චංචල බලමින් ඉඳලා කාලයක් ගියාට පස්සේ හිතින්ම නිකන් පෙළඹීමක් වෙනවා ඒක දිහා බලන්න. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ එතකොට සිත දිහා බලාගෙන ඉන්නකොට සිතේ සමහර සමහර වෙලාවට මොනවත්ක්ම නැහැ. හැබැයි ජීවය තියෙනවා කියලා මට ප්‍රත්‍යක්ෂ වෙනවා. සමහරක් වෙලාවට සිතිවිලි එනවා. සිතිවිලි සමහර සිතිවිලි හරිම කෙටි. සමහර සිතිවිලි දිගයි ස්වාමින් වහන්සේ. දිගට ඔහි වෙනවා. ඉතින් ඒක දිහා මම බලාගෙන ඉන්නවා. සමහර ඒවාදී මං හිතනවා මට ප්‍රපංච වෙනවා කියලා. හැබැයි මම ඒකට අත දාන්නේ නැහැ ස්වාමින් වහන්සේ. එතකොට මට ඔබ වහන්සේ ඊයේ දේශනා කරා ඒව ගැන අපිට පොඩ්ඩක් විශ්ලේෂණය කරන්න කියලා මේ තණ්හාව නිසාද හේතුඵලය නිසාද කියලා. මට පහසුයි ඒක දිහා බලාගෙන ඉන්න එක. ඒකෙන් මට එතනින් අවඩක් වේද කියලා ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්න කරන්න කැමතියි. මට සක්මන් භාවනාවේදී පොඩි 탁 කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? අවසරයි. සක්මනත් මං වම දකුණ වම කියලා පටන් ගන්නෙ. හැබැයි මට ඒක කියන්නම ඕනේ නෑ ස්වාමින් වහන්සේ. දැන් ස්පර්ශයේ කෙලින්ම කකුල් වලට දැනෙනවා, හිත තියෙනවා. ඒකේ අර ලීවර යන්ත්‍රයක් වැඩ කරනවා වගේ ඉතින් මං ඔහේ බලන් ඉන්නවා. සිත අර පරයන්ක භාවනාවේදී මේ බලන් ඉන්නවට වැඩිය ටික වෙලාවක් ගිහිල්ලා අන්න දැන් සිත දිහා බලන්න කියලා නිකන් පොඩි දැනීමක් ආවම ඒකෙදි දැනෙනවා හැබැයි ඒකෙදි එන ඒවට ටිකක් ටිකක් මේ අර අරතරම පහසු නැහැ ස්වාමින් වහන්සේ. ඒ ඒ සිත දිහා බලන එක ඒ වුණාට මම විශ්ලේෂණයක් නම් කරන්නෙම නැහැ ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ උතුම් අවවාද ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. තුන් රංගසන්න. මේ ඒ කියන්නේ ඔකේ කමක් නැහැ. මුලදී අපි හිත හිතේ ওই තරම් ඒ කියන්නේ එන සිතුවිලි වල ඇතුළත බලන්න යාම තුල අපි පැටලෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඇතුළ ඇතුලේ තියෙන දේවල් වලට පැටලෙන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් හොඳට හිතත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයට අපි එනකන් මේ පොඩ්ඩක් කොහේ නිකන් පැත්තෙන් ඉඳලා නිකන් අර මේ ඒකට මැදිහත් වෙන්නේ නැතුව වැඩි අත දාන්නෙත් නැතුව නිකන් පැත්තෙන් ඉඳලා එන දෙයට ඔහේ යන්න දින යන යන්න දෙන ක්‍රමයක් අනුගමනය කරාට වරදක් නැහැ. අපිට කොහොම දැන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දැන් ඔය ක්‍රමයේ තුල තියෙන හිතේ නිකන් සංසිඳීමක්නේ සහනයක්නේ සැහැල්ලුවක්නේ තියෙන්නේ. එහෙමයි. ඔව්. දැන් ඊට පස්සේ ඔය සිතුවිලි එන එනේවා නිකන් අවසන් වෙන ගතියක් එහෙම අත්දකින්නවද? එහෙමයි. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ අවසන් ගතිය එනකොට මම ගෙදරදී ඕකට පොඩි ෂෝට් කට් එකක් දැම්මම වැඩ ප්‍රශ්න ගොඩක් එනකොට මට එතකොට සිතිවිලි එනකොට කියනවා මේක එන්නේ කොයි වෙලේක හරි නැවතිලා නැති වෙලා යන්නනේ කියලා මගේ හිතෙන්ම මම මෙනෙහි කිරීමක් කරන්න ගත්තා. මට ඒක වෙලාවකට එනවා මං හිතුවා ඒක නුසුදුසුයි කියලා මන් දන්නේ නැහැ. නෑ ඒක දිහා නිකන් අපි දැනුවත් වුණා නම් ඇති. අපිටම ඒ කියන්නේ දැන් පොතෙන් පතෙන් ගෙන ගන්නවා ඉතින් මේවා මේ ඉන්න යන්න කියලා. හැබැයි අපිටම තේරෙනවා නම් අපි පෝෂණය කරන්නේ නැති වුනහම අපෙන් ශක්තියක් නොගන්නේ නැති වුනහම ඒ එන දේවල් ඒගොල්ලොම යනවා කියන එක අපිටම තේරෙන එක තමයි වටින්නේ. එහෙමත් තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඉතින් අපි එන දේවල් ගැන ඒ තරම් මේ බයක් චකිතයක් හිතේ නැහැ. මොකද අපි දන්නවනේ මේ කොච්චර ලොකු එක්කෙනෙක් ආවත් මෙයා අනිවාර්යෙන් මම පෝෂණය කරේ නැත්නම් එයා යනවා කියන එක අපිට හොඳට ස්ථිරයිනේ. ඉතින් අර ඒක අපි අපේ අත්දැකීමම හරහාම ලැබෙන තරමට වටිනවා. එහෙමයි. ඔව් ඒ නිසා අර වගේ හිත මේ නිකන් තත්ත්වගත කිරීමක් ඕනේ නිකන් ආපු දෙන් අපි අපි අපි තුල දැන් තියෙන විවෘත භාවයක්. මොකද දැන් හිතුවිලි හිතුවිලි දිහා ඒවට අහු වෙන්නේ නැතුව බලන්න පුළුවන් ශක්තියක් දැන් හැදිලා තියෙනවා. ඒ නිසා දැන් එන්න දෙන්න. ඇවිල්ලා ඒගොල්ලන්ට පොඩ්ඩක් ඉතින් කැමති ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආපු ගෙන ආපු ශක්තිය තියෙනකම් පොඩ්ඩක් ඒවා රැඳේවි හිතේ. අපිට තියෙන්නේ බලන් ඉන්න විතරයි. ඊට ඔන්න ඒවා ටික නැති වෙලා යනවා. අන්න තව සිතුවිල්ලක් එනවා. ඒකත් ඔන්න ඒ පොඩි වෙලාවක් පවතිනවා. ඒක නැති වෙලා යනවා. තවත් එකක් එනවා නැති වෙලා යනවා. බලන්න මේ මේ එන දේවල් අතර හිඩස් තියනවාද කියලා පොඩ්ඩක් දැන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ හිඩස් තියෙනවා නම් ඒක දැන් දැන් එකක් ආවා ඔන්න ආයේ තප්පරයකින් තමයි ඊළඟ එක එන්නේ. මම මේ උදාහරණයක් වශයෙන් පෙන්නන්නේ. ඒ නිසා ආයේ තව තප්පර දෙකකින් ඔන්න ඊළඟ එක එනවා. ඔන්න ආයෙ තව තප්පර තුනකින් තව එකක් එනවා. අන්න ඒ වගේ බලන්න මේ සිතුවිලි කියන්නේ එකට එකට බැඳිච්චම එකක් නෙමෙයි දැන්. දැන් ඇවිල්ලා මේක දැන් එකක් එකක් අතර පොඩි පරතරයක් තියෙන ස්වභාවයක් තියෙන්නේ. ඔය දේ ටික ටික හඳුනා ගමින් ගනිමින් ඉන්න. එහෙමයි. එතකොට يعني මේ මේවා අතර තියෙන පරතරයටත් පොඩ්ඩක් හිත යොදන්න දැන්. එකක් ආවා ඒ අතර පොඩි හිදසක් තියෙනවා. ඒ හිදසත් දකින්න උත්සාහත් වෙන්න. ඔන්න තව සිතුවිල්ලක් එනවා. ඒකත් ගියා. ඔන්න දැන් හිඩසක් තියෙනවා. අන්නේ හිඩසත් දකින්න. ඒ වගේ මේ හිඩසක් හිඩ මේ මේ හිස්තැන් තියෙන තැන් වලටත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඒ පැත්තත් බලමින් දැන් ඉස්සරහට යමු. ඊට ඕක තව තව අපිට වර්ධනය කරලා ගන්න පුළුවන්. මේ හිත පුළුවන් තරම් يعني අර මෙනෙහි කිරීම මුකුත්ම කරන්න එපා දැන්. කිසිම මෙනෙහි කිරීමක් يعني අපේ අපි මැදිහත් වෙලා කරන මෙනෙහි කිරීම තියෙන්නේ. ඒවා මුකුත්කත් කරන්න එපා. අපිට තියෙන්නේ පැත්තකින් ඉඳලා බලන එක විතරයි තියෙන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේ ඒ හිත දිහා බලන අතරමැද්දේදී තව ආයෙම මගේ කයට හිත ඇවිල්ලා ආයෙම ওই ධාතු ගුණ ආයෙම දිහා පෙනෙනවා ඉතින්. ඒවත් මම එහෙමම බලාගෙන ඉන්නවද නැත්නම් හිත දිහාම බලන්නේ? හිත දිහාම බලන් ගියා නම් හොඳයි දැන්. මොකද ඒ කියන්නේ අපිට දැන් මේකෙන්ම යන්න පුළුවන්. මොකද මේකේ අපිටම සිත දිහා බලන් ඉන්න අතරේ අපිටම අර අර අර විරාමයකදී ආයේ අපි කයට දැම්මොත් අතනෙන් ගන්න තීච්ච අභ්‍යාසය නැති වෙනවා. එහෙනම් මේ හිත දිහාම ගිහා හිත දිහාම බලාගෙන ගිහාම එතනින් අපිට ඉගෙන ගන්න ටිකක් එතනින් හම්බ වෙනවා. පස්සේ අපිටම ඒක මොකක්වත් නැති වෙලාවකට එතනත් ඉන්න තාම හිතට අපහසු නම් ඕනනම් කයට දාන්න පුළුවන්. ආයි 13 ලක්ෂණ වලට දාන්න පුළුවන්. පොඩ්ඩක් හිත දිහා බලන්න ගත්තාම පොඩ්ඩක් දැනට හිතත් එක්කම යමු. එහෙමයි. එහෙමයි. ගිහිල්ලා මට පොඩ්ඩක් ආයි විස්තර කියන්නකෝ මේ මොකක්ද අත්දැකේ කියලා. එහෙමයි. හොඳයි. හොඳයි. සරවන් සරණයි. සරවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අනිමිත්ත කැනිමිත්තක් නැතුව සක්මණෙන් ගිහිල්ලා ඔව් එහෙම ඉන්නකොට નિરાශයෙන්ම හිත සිතුවිලි දැසට මගේ ඒ හිත යොමු වෙනවා සිතුවිලි එනවද දැන් සිතුවිලි දැන් ගොඩක් කල් ඉඳලා ඒ සිතුවිලි එනවා ඒවා ඒවා අඳුර ගන්නත් පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඊට පස්සේ නිකන් සිතුවිලි ගලාගෙන යනවා ඒකම සමහර වෙලාවට සිත ඒ සමගම යනවා ආපසු එනවා ඒ වගේ තත්වයක් තිබුණා. ඊට පස්සේ දැන් මෙහිදී එක සක්මනේදී ස්වාමීන් වහන්සේ අර හුඟක් වෙලාවට පට ආරම්භ කළ ටික වෙලාවක් යනකොට හිත ස්පර්ශය කෙරෙහි පතුලල ස්පර්ශවලට හොඳටම හිත බැඳෙනවා. ඒ ටික වෙලාවකින්ම ඊට පස්සේ එතනින් ගැලවිලා සිතුවිලි එක යනවා. ඒ වුණාට ඒ සිතුවිලි ආවට කිසිම බලපෑමක් නම් වෙන්නේ නැහැ. හොඳයි. ඒ වගේ සමහර වෙලාවට අර ස්පර්ශයට හිත ගිහිල්ලත් හිත සංසුන් වෙනවා. අනික් වෙලාවට සිතුවිලිත් එක්ක සිත යනවා. ඒ වගේ සයිකල් එකක් වගේ ආවා. ඊට පස්සේ ඒ දෙකටම උපේක්ෂාවෙක් මම එහෙම බලාගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේ දෙක අතර අර හිඩැසට හිත යොමු වුණාම ඔව් ඊට පස්සේ සිත නිකම්ම මේ ගියා මේ sound of silence අර ඒ වගේ தත්ත්වේ හොඳටම ආවා. හොඳටම ඇවිල්ලා ඒ ඒ ඒතන ඉද්දිත් සිතුවිලි එනවා යනවා ඒ වගේ තත්ත්වයක් ආවා ස්වාමීන් වහන්සේ. ඒ වුණාට අර ඉස්සලා තත්ත්වයට වැඩිය එක්තැනදී හරි පහසුයි. අහහ. ඒ කියන්නේ කිසිම බලපෑමක් නැති ඒ වගේ අවස්ථාවක් ආවා. ඊට පස්සේ ඒ සක්මනේදී ඒක මම අද්දුටුවේ. ඊට පස්සේ ඇවිල්ලා පරයන්කේ ඉඳගත්තාම පරයන්කේදී සක්මනේදී ස්වාමීන් සමහර වෙලාවට මගේ කියන්නේ හිත මේ තල තුනකට වගේ යනවා. එකක් අර නිකම්ම හිස්තැනට යනවා. අර ස්පර්ශයත් එක්ක යනකොට වෙනම තලයක කියලා තේරෙනවා. සිතුවිලිත් එක්ක යනකොට තවත් ඒ වගේ මේවා එක අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පරයන්ක ඉඳගත්තාම ඇත්තටම හිත සංසුන් වෙලා හිස් තැනටමයි හිටියේ. එහෙම ඉන්නකොට නිතරම වගේ කය දෙසට හිත යොමු වෙලා කය නිකන් ගොරෝසු ඇත්තටම කය එහෙම මේ රූප ගොඩ කාලෙකින් මට එහෙම අත්දැකීමක් ලැබුණ නැහැ. ඔව්. නිකන් ගෝලයක් වගේ නිකන් ගොරෝසු ගෝලයක් වගේ දැකලා ඒක ප්‍රභාස්වර වුණා. ඊට පස්සේ ඒක නැත් චූටි චූටි නිකන් කෝඹි වගේ ගොනකට බින්දිලා ගියා ස්වාමීන් වහන්සේ. එහෙම ගිහිල්ලා ඉවර වෙලා ඒක නිකන් ආලෝක ධාරාවක් බවට පත් වුණා. ශක්තියක් වගේ වුණා කියලා මට තේරුණා නිකන් ශක්තියක් බවට පත් වුණා වගේ කියලා. ඊට පස්සේ එතන හුඟක් සංසුන් තැනක තමයි ගොඩක් වෙලා හිටියේ ස්වාමීන් වහන්සේ. හොඳයි. සෑහෙන වෙලාවක් වින්න පුළුවන් එතන. හොඳයි. ඒ කියන්නේ කොහොමත් ඔය පැත්තෙන් යනකොට ඇතම් වෙලාවට අර ඒ වගේ හිතේ සමාධි පැත්තක් වර්ධනය වෙනවා. ඒ කියන්නේ අපි හැබැයි පවත්වන්න ඕනේ බොහොම નિરાයාසයෙන් ඉන්න ස්වභාවයක්. ඒ කියන්නේ කිසිම ආතතියකින් තොරව බොහොම සැහැල්ලුවෙන් වෙන්න තියෙන විදිහට ඉඩ හැරලා බොහොම විවෘත භාවයකින් ඉඳීම තුළ තමයි දැන් හිත වර්ධනය වෙන්නේ. දැන් සිතුවිලි වලට එන්නත් දෙන්න ඕනේ. සිතුවිලි නිතරම ආවොත් මං කියන්නේ ආවොත් ඒවට කියන්නේ මේ එන්න එපා කියලා තල්ලු කරනවා වෙනුවට ඒකටත් විවෘත වෙන්නයි තියෙන්නේ. ඒකට විවෘත වෙනවා මේ හැබැයි අපි අපි ඒකත් එක්ක පෙලෙන්න යන්නේ නැහැ. ඒකත් එක්ක පැටලෙන්න යන්නේ නැහැ. ඒකේ තියෙන නිමිති අරගෙන ඒකත් එක්ක කතන්දරයක් ගොතන්න යන්නේ නැහැ. ඒක නිකන් බාහිරින් ඇවිල්ලා යනවා විතරයි. සමහර වෙලාවට ඒක අත්දකින්න සමහර වෙලාවට හිත යනවා. යනවා. ඔව්. ඒක හරි. ඒක තමයි කියන්නේ සිද්ධ වෙනවා. ඔව්. ඒව තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒ කියන්නේ දැන් ඔය සිතුවිලි එනකොට අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ ඒවැය තියෙනවා අන්න මොකක් හෝ යට මේ කියන්නේ මේ පුළුවන් නම් තේරුම් ගන්න මේවැය තියෙන තණ්හා දිට්ඨිමාන ස්වභාවයන්. ඔව් ස්වාමිනාංශ එක එක වෙලාවක මට දැනුණා නිකන් මේ වේදනාවක් කියලා මට ඒ කියන්නේ විඳීමක් කියලා තේරුණා. ඊට පස්සේ ඒක බලාගෙන යනකොට මේ මේ නෑ මං කියන්නේ සිතුවිලි පැත්තෙන් යනකොට ඔව් සිතුවිලි ආ සිතුවිලි වලින් ආපු වේදනාවක්ද අනිත් පැත්තට දාගත්තේ නෑ ඒක ඒ සිතුවිලි ඔව් ඒක නිකන් විඳීමක් විදිහට දැනුණා ඒ දැනලා ඉවර වෙලා මේ ඒක අර කිඳා බසින්න වගේ පුළුවන් වුණා. ඔව් ඒක තමයි. එක එක පැත්තකින් යන්න පුළුවන්. ඒ කියන්නේ සමහරලාවට සුතිවිලි වල නොදැනී යාම නැත්නම් සිතිවිලි වල වැය වී යාම, ෂය වී යාම හරහා නැවතත් අන්න හිතේ එකඟතාවයකට යනවා. හිත සමාධියකට යනවා නැත්නම් සංසිඳීමකට යනවා. නැත්තම් ඉතින් ඕක ඔහේ අපි එච්චර ගැඹුරකට හිත යන්නේ නැතිව අපිට මතු පිටම පවත්වනවා. මතුපිට පවත්වනවා. එතකොට පොඩ්ඩක් සිතුවිලි එන්න පුළුවන්. එතකොට ඔන්න විපස්සනාවක් වෙන්න අවකාශය තියෙනවා. මොකද සිතුවිලි එනවා අපි තේරුම් ගන්න ඕන්න ඒක පැත්තකින් අර කලින් විස්තර කරා වගේ මේවා නිකන් ඔහේ යන්න ඉඩ දෙනවා. ඇවිල්ලා යනවා. ඇවිල්ලා යනවා. ඇවිල්ලා යනවා. අපි ඒ ගැන අපි තේරුම් ගැනීමක් විතරයි තියෙන්නේ මේවා තියෙන අනිත්‍ය ස්වභාවය සම්බන්ධයෙන්. මේවා කියන්නේ කොයි එකක්වත් මේ ස්ථිරව ඉන්න ආපු දේවල් නෙමෙයි. නිකන් යම් යම් හේතුන් නිසා හටගත්තා. ඊට පස්සේ නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේ ඇතිවීම නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරනවා. ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ පරයන්කවලදීත් සිතුවිලි ඒ කියන්නේ එන වේගයක් කියන්න බෑ. ඒ කියන්නේ මුලදිට වඩා සිතුවිලි එනවා කියලා මට තේරුණා. ඊට පස්සේ පරයන්කෙදී. ඒ කියන්නේ ඒක හැබැයි පීඩාවක් උනේ නෑ බලන් ඉන්න පුළුවන්. හොඳයි. සමහරලාට අපි කියන්නේ ඔය ඔය හරියට එනකොට අපි පොඩ්ඩක් අද බලන්න ඕනේ අපි يعني වෙන දෙයකට ඉඩ හැරලා තමයි යන ගමනක් තියෙන්නේ. දැන් හරි අමාරුයි අර ඉස්සෙල්ලා වගේ ඔන්න මම පැයක් මෙතන ඉන්නවා ඊළඟ පැයක් මෙන්න මෙතන ඉන්නවා තා පැයක් මෙතන ඉන්නවා කියලා අර ඒ විදිහට මෙහෙවීම තුල හිත විසිරෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ මේ ස්වාභාවිකව පෙළ ගැස්මකටම තමයි යන්න වෙන්නේ. ඒසේ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට හිතෙන් තේරෙනවා හිත වික්ෂිප්ත වේගනේ එන්න පුළුවන් කියන එක තේරෙනවා. ඒක තමයි. ඒ වුණාට ඒ අර වෙන්දට වගේ ගැටීමක් නෑ. නෑ. ඒක තමයි. හිත වික්ෂිප්ත වුණත් බලන්න මේ ඇයි වික්ෂිප්ත උනේ? කියන්නේ වික්ෂිප්ත වෙන්න නම් අපි තුමු දවසේ සිදුවෙච්ච සිද්ධියක් මතක් වෙලා නැත්නම් කෙනෙක්ව මතක් වෙලා ඔය වගේ දේවල් ඉතින් මුල් වෙන්න ඕනේනේ. ඔව්. ඒ ඒ ඒ ඒවා ඔස්සේ තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ ඔන්න දැන් මේ සිතුවිලි රාශියක් ආවා. මේක ආවේ ඔන්න කවුරු හරි කෙනෙක්ව අල්ලගෙන මම යාව නිකන් පහුරු ගගා වගේ දැන් මේ මාන් එකට යන්නේ. ඒ කියන්නේ දැන් යා මේ පැත්තෙන් මයින්නවා අර පැත්තෙන් මයින්නවා යා මෙහෙමයි අරයා මෙහෙමයි කිය කිය ඔන්න දැන් අල්ලගෙන යන්නේ. ඉතින් තේරුම් ගන්නවා මෙන්න මේ මාන්නේ තමයි දැන් ඔන්න ඇවිල්ලා තියෙන්නේ කියලා අර ඒ ආපු සිතුවිලි ධාමයට අහුනේ නැත්තම් අන්න ඒ ධාමයේ එම කෙලවරා යනවා. ඔන්න තව එකක් එනවා. තව කෙනෙක් ආවට පස්සේ උන තැන තියෙන්නේ අපි තුමු ඔන්න මොකක් හරි ඒ කෙනා ගැන හරි සිදුවීම හරි ගැන පුජ්‍ය මේ මොකක් හරි දෙයක් ගැන ඔන්න කැමැත්තක් තියෙන. ඒ කැමැත්ත නිසා ඔන්න ඒ જાතිය සිදුවිලි රාශියක් ඇවිල්ලා තියෙනවා. ඒක තේරුම් ගත්තා නම් ඔන්න මේ තේරෙන්නේ ඉතින් මෙතන මේ තණ්හාවක් මුල් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙම අර අපිට මේකේ ඇතුලේ තියෙන ක්ලේශය දැක ගන්න පුළුවන් නම් ඒත් වරදක් නැහැ. ඒ ක්ලේශේ පේනවා ස්වාමීන් වහන්සේ. කියන්නේ ද්වේෂයක් වගේ කියලා කිඳා බහිනකොට අන්තිමට ඒක තේරෙනවා. ඔව්. නැත්තම් තණ්හාවක් කියන එකත් තේරෙනවා. ඔව්. එහෙම හැබැයි සමහර වෙලාවට එහෙම ඒ තරම් දුරට යන්න බෑ හැම වෙලෙම. සමහර අවස්ථාවල විතරයි එහෙම පුළුවන්. අර ඒවා තේරුම් ගත්තට පස්සේ ආයෙත් සිත සංසිඳුණා නම් බලන්න ඒ සංසිඳීම තව පොඩ්ඩක් නිකන් වර්ධනය කරගැනීමේ හැකියාවක් තියනවාද කියලා. ඒ කියන්නේ අපිටම දැන් දවසේ වෙච්ච සිදුවීම් නිසා කායික වශයෙන් මානසික වශයෙන් දැනිච්ච ආතතියක් තාම තියනවාද කියලා බලන්න. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ පරයන්කයට ගියාම අර නිකන් හිත මීට ඉස්සෙල්ලා මුල අවස්ථාවල වගේ කිඳා බහින අවස්ථාවක් තිබුණා නිකන් ආලෝක ධාරාවල් වගේ. ඔව්. පෙනිලා ඒවක් බහගෙන බහගෙන යන වගේ අවස්ථාවල් තිබුණා. يعني ඔව් මීට කලින් නම් මම මේ විදිහට මෑතකදී අත්දැක්කේ නැහැ. ඒ වගේ අවස්ථාවක් ඒකලා මේ හිත අර ගොඩක් කාම් වගේ තැනකට යනවා ස්වාමීනාංශ. ඒ ඒ කියන්නේ ඒක ස්වාභාවිකව සිද්ධ වෙනවා නම් වරදන්නේ ඒක කියන්නේ දැන් මං හිතන්නේ මේ කාලයක් තිස්සේ මේ தත්ත්වය අත්දකින්නවනේ නේද? ඒ නිසා මේක ස්වාභාවිකව සිද්ධ වුණාට වරදක් නැහැ. Uh-huh. දැන් කියන්නේ හුඟක්ම දැන් බුදුරජාන් වහන්සේත් පෙන්වන්නේ විවේක නිසිතං, විරාග නිසිතං. නිරෝධ නිසිතං හොස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. දැන් මේ පුලුවන් තරම් මේ අර අපිට තියෙන අර විරාමය නැත්තම් නිදහස් ස්වභාවය ඇසුරු කරන්න ඕනේ දැන් අපි. ඒ ඒ ඇසුරේ ඉඳගෙන තමයි දැන් භාවනාව දියුණු වෙන්නේ. ඒ ඇසුරට සාපේක්ෂව දැන්ගෙන සිතුවිලි වල තියෙන ඕලාරික ස්වභාවය. දැන්ගෙන සිතුවිලි සිතුවිල්ලක තියෙන රළු ස්වභාවය. දැන්ගෙන සිතුවිල්ලක තියෙන සකස් වෙච්ච ස්වභාවය. එකට එක නිකන් ඈඳිලා සකස් වෙච්ච ස්වභාවය. එහෙම නැත්නම් ඒවැය තියෙන පටිච්චසමුප්පන්න ස්වභාවය. හේතුන් හේතුන් නිසා ඔන්න හටගන්නේ. මේවා මේ යම් යම් හේතුන් නිසා, ඔන්න තණ්හාව නිසා, ඔන්න රාගයක් නිසා, නැත්නම් ඔන්න මාන්නයක් නිසා. මෙන්න මේ හේතුන් නිසා ඔන්න හටගත්ත සිතුවිලි රාශියක් තියෙනවා. මේ කොයි ක්‍රමේ භාවිතා කළත් කමක් නැහැ. හිත ඒ ඒ ඒ අවස්ථාවේදී ප්‍රිය වෙච්ච ක්‍රමේ අනුගමනය කරાવી. ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන්නේ එතකොට ඒකට ඉඩ දෙනවා. එතකොට අපි අර ඒ සිතුවිලි දිහා ඒ ස්වરૂපයෙන් බලුවාට පස්සේ අන්න නැවතත් හිත විවේකයට යනවා. එයාට විරාග නිසිතං. කියන්නේ දැන් අර මේ එන දේවල් සම්බන්ධයෙන් දැන් තියෙන අල්ලබදා ගැනීමක්වත් උපාදාන කිරීමක්වත් දැඩිය ග්‍රහණය කිරීමක්වත් නෙමෙයි. ඒ වගේම තියෙන දැන් විරාගයක්. ඒ වගේම තියෙන නිකන් අර හේදිලා ගිය ස්වභාවයක්. නැත්තම් නිකන් මොකද ඒකට කියන්නේ මේ මේ මේ ඒකේ තියෙන රසය නැති වුණ ස්වභාවයක් ඒකේ ඒ තරම් අගයක් නැති නැහැ කියන එක තේරෙන වැටහීම ස්වභාවයක් අන්න ඒ පැත්තක් තමයි තියෙන්නේ විරාග විරාග නිසිතං නිරෝධ නිසිතං කියලා පෙන්නනවා මේ දැන් ඒවා ඒවා දුර වෙලා ගියාට පස්සේ නැවතත් අර විවේකයටම තමයි වැටෙන්නේ. ඒ සිතුවිලි සිතුවිලි මේ ෂය වෙලා ගියාමත් අර අපි හිතමු වේදනාවක් මාක් හරි මාක් හරි ඇවිල්ලා ෂය වෙලා ගියාමත් අර ධාතු ගුණයක් බල බලා ඉඳදී ඒක ෂය වෙලා ගියාමත් ඔය කොයි පැත්තෙන් ගියත් ආයෙත් අර විවේක ස්වභාවයකට තමයි හිත වැටෙන්නේ. ඔස්සග්ග පරිණාමින් කියලා ඉතින් ඒ පැත්තෙත් ඉතින් අතහැරීමක් එන එන දෙයට ඉඩ දෙනවා. මේවා වළක්වන්නෙත් නැහැ. වළක්වන්නෙත් නැහැ එන දෙයට හරි විවෘත ස්වභාවයක් තියෙනවා හිතේ. මොකද හිත ගිහිල්ලා ඒවා පැටලෙන්නෙත් නැති නිසා. දැන් දැන් අර ඒ පැත්තෙන්ම තමයි දිගට දිගට දිගට යන්න තියෙන්නේ. ඉතින් ඕක يعني දැන් ඔය ඔය ඔය ඔය දේ ටික ටික වෙන්න වෙන්න වෙන්න තමයි ටිකක් අර ආපස්සට හැරිලා බලන්න තමන් අපිට මාස 6කට විතර කලින් තිබිච්ච හිතේ තත්වෙයි දැන් හිතේ තත්වෙයි තමන්ට තේරෙනවා නම් ඒ මාස 6කට කලින්ට වඩා දැන් හිතේ ටිකක් සමනය වීමක් කෙලස් වල අඩු ගතියක් ඉස්සල තරම් පැටලෙන්න යන්නේ නැති ගතියක් ප්‍රපංච අඩු ගතියක් තියෙනවා නම් අන්න ක්‍රමයේ තුල වර්ධනයක් තියෙනවා. එසේ සාමාන්‍යස. ඒ වුණාට අර කියන්නේ එහෙම ගැටීමක් වුණාම දැනෙන ප්‍රමාණය වැඩි. කියන්නේ සෙන්ස් කරන මම හිතන්නේ සංවේදී බව වැඩි වැඩි ඔව් සංවේදී බව වැඩි හැබැයි සංවේදී වුණාට නැවතත් නිශ්චල වීමේ හැකියාව තියෙනවා තියෙනවා ඒ කියන්නේ ගැටීමක් නැහැ ඒ වුණාට දැනෙන ප්‍රමාණය ඒ කියන්නේ සරට වගේ දැනෙනවා ඔව් ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. <laughs> ඒ කියන්නේ මොකද පැහැදිලි මනසක් නේ තියෙන්නේ. පැහැදිලි මනසට පුංචි දේවලුත් හොඳට තීව්‍රව තේරෙනවා. එහෙනම් යම් සිදුවීම් හොඳට දැඩිව තේරෙනවා. හැබැයි හිත හිත අකම්පිත භාවයක පවත්වන්න උත්සාහත් වෙන්න වෙනවා. ඒ කියන්නේ දැන් ආයි ප්‍රපංච වලට යන්න ගියොත් ඉතින් ආයි පෙලෙනවා. ඒකේ වලේ වැටලම තමයි ඉතින් ගොඩ එන්න තියෙන්නේ. ආයි ඉතින් වලේ වැටෙනවා ප්‍රපංචයකට යනවා. ගියාට පස්සේ ඉතින් ආයි ඉතින් ගොඩ ගන්න ඕනේ. ආයි ඉතින් අපි දවසේ මොනවා හරි දෙයක් සිද්ධ වුණා, ඔන්න හිත ද්වේෂෙන් දැවුණා. ආයි ඉතින් ගොඩ ගන්නවා. ඉතින් හැබැයි ස්වාමිනාංශ අර තරම් ගැඹුරට යන්නේ නැහැ. ඔව් කමක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ආ මේ කියන්නේ ගැටුණත් ගැඹුරට යන්නේ නැහැ කියන එකද කියන්නේ? ඔව්. ඔව්. මුල මුලදි තරම් ඒ කියන්නේ තදේටම ගැඹුරට යවෙන්නේ නැහැ. ඔව්. ඒක හරි. ඒ කියන්නේ අපි කියන්නේ අපිම තේරුම් ගන්න ඕනේ ගැටීමේ තියෙන ආදීනව අපිම තේරුම් ගන්න ඕනේ. ගැටීලා දැවිලා කියන්නේ Tamanටම තේරවන්නේ මේකේ මේක හරහා හිතට වෙන හානිය mm. මේකේ තියෙන ආදීනමය අපි තේරුම් ගන්න තේරුම් ගන්න අර පුලුවන් තරම් අපේ හිතට පරිස්සම් වෙනවා මේ මේ මේ මේ දේවල් වලින් මේ කෙලෙස් වලින් බැහැර වෙලා ජීවත් වෙන්න. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. පින්ව ස්වාමීන් වහන්සේ මම ආසස ප්‍රාසස බලන්නේ පෙම්බීම හැකිලිම තුලින්. මට නාසිකාග්‍රයෙන් බලනකොට ගොඩාක්ම සිතුවිලි එනවා. පිම්බීම හැකිලිම තුළින් බලනකොට ගොඩාක් සිත සංසුන් වෙලා ආසස පාසසය නොදැනී ගිහිල්ලා ගොඩාක් තැන්පත්කම් වෙනවා මාව. ඔහොම ඉන්නකොට මට දවස් කීප දවසක් එක එක සිදුවීම් <laughs> සිද්ධ වුණා. එක දවසක් පපුව ගොඩාක් හිර වගේ ගියා. මම ගණන් ගත්තේ නැහැ. එතකොට නැති වෙලා ගියා. ආයි දවසක් විශාල සර්පයෙක් වගේ <laughs> බරට මගේ පිට දිගේ එනෝ දැනුණා මට. නමුත් මම මට ඇහැරුණ ඇස් දෙක අරලා මම බැලුවා. බැලුවාම කට්ටිය භාවනා කරනවා. ඉතින් එහෙම දෙයක් වෙන්න බෑ කියලා මම හිතින් තීරණය කරන ආයි භාවනාව කරා. ආයිත් මට ඒක දැනුණා. ආයිත් එහෙම භාවනා කරනකොට නැතුව ගියා. ඔය වගේ සිදුවීම් තමයි මට සිද්ධ වෙන්නේ. හොඳට මට හිත සංසුන් වෙනවා. ඉතින් මට ප්‍රශ්නයක් තියෙන්නේ ඇයි එහෙම දේවල් වෙන්නේ කියලා දැනගන්න. නෑ ඒක ඉතින් අපිට يعني يعني අපේ දැන් කයේ විවිධාකාර දේවල් ඉතින් සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය හරහා සිද්ධ වෙනවා. ඒක يعني අපි කාපු බීපු දේවල් නිසාත් සිද්ධ වෙනවා. ඊළඟට මේ වටපිටේ තියෙන ඍතුව නිසා කාල කාලගුණය නිසාත් ඔවා සිද්ධ වෙනවා. කර්ම වේගයන් නිසාත් සිද්ධ වෙනවා. හිතේ හටගන්නා වූ විවිධාකාර චිත්ත වේග නිසා සිද්ධ වෙනවා. ඉතින් විවිධාකාර හේතුන් නිසා කායික වෙනස්කම් ඇති වෙනවා. ඒ නිසා අපිට නිශ්චිතවම කියන්න බෑ මේක මෙන්න මේ හේතුවෙන්ම වුණා කියලා. Oh. ඒ නිසා ඒ කියන්නේ අපි මේ කොයි දෙයකටත් විවෘත භාවයක් ඇති කරගන්නයි තියෙන්නේ. Oh. ඒ කරගෙන යන වැඩේ ඒකට බාධාවක් කරගන්න එපා. ඕ oh, නෑ මම එහෙම මගේ හිත බාධාවක් වෙන්නෙත් නෑ මේ සැලෙන්නෙත් නැහැ මට. නමුත් අර වගේ දේවල් දකින් මේ සිදු වෙනකොට නිකන් මට දැනුණා මොකද දන්නේ නැහැ මෙහෙම කියලා. පොඩ්ඩක් සැලුණා. ඒ කියන්නේ. ඔව්. <laughs> තේරුම්. හොඳයි හොඳයි. තේරුම් සන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැඩි ලෙස තීන මිද්දේට යොමු වෙනවා නම් එතකොට භාවනා අරමුණ වෙනස් කරලා බුදාන බුදාංශ භාවනාවනේ මෛත්‍රී භාවනාව හරි එවැනි දෙයකට යොමු වීම සුදුසුද කියන එකයි తాවකාලික අර තීන මිද්දේ මගහරව ගන්න. අරකෙන් සම්පූර්ණයෙන් හොඳ ප්‍රාණවත් බවක් එනවා හිතේ සම්පහන්සනයක් වෙනවා කමක් නැහැ. හැබැයි නැවතත් හැබැයි හිතට විතර්ක හඳුන්වා දීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔය දැන් මහත්තයා දැනට කියන්නේ ඉඳගෙන ඉඳගෙන ඉඳද්දිද ඔය දේ සිද්ධ වෙන්නේ? ඉඳගෙන භවනා කරද්දිද වෙන්නේ? ඒ කියන්නේ මේ තියෙන මිදේ දැඩි ලෙස ඒක තමයි. මම කියන්නේ හිලිම නිින්ද යනවා කියලා හිතන්න. ඔව් එහෙම වෙන්නේ වෙන්නේ මේ කෙලින්ම සක්ම මේ සක්මනේදී නෙමෙයි ඉතින් ඉඳගෙන ඉඳද්දී ඕක වෙනව ඇත්තේ නේද? ඒ. ඔව් දැන් සමහර වෙලාවල් වලට සමහර වෙලාව හැම වෙලාවෙම නෙමෙයි. ඔව් ඔව්. සමහර වෙලාවල් වලට මේ දැඩි ලෙස තියෙන මෙද්දේ එන වෙලාවල් ඒ තියෙනවා. මට චුට්ටක් ඒ කියන්නේ සමහර වෙලාවට ඒ කියන්නේ අපේ හිතේ එකඟතාවයේ ක්‍රමානුකූලව වර්ධනය වෙද්දිත් මුලින්ම අපිට ඕක පවත්වන්න බැරි කම නිසා තියෙන මෙද්දට වැටෙනවා. ඒ. ඉතින් අපි ඔතෙන්දී එකපාරට කැරිම නැගිටින්න ගියොත් අපිට අර එන වර්ධන එන එක මේ කියන්නේ පවත් දිගට දිගට කරගෙන යන්න අවස්ථාවක් නැහැ. මොකද අපි එතෙන්ට ලඟ වෙනකොටම නැගිටිනවා. ඒ හින්දා පොඩ්ඩක් අර එතන මුලින් පොඩ්ඩක් නිින්ද ගිහිල්ලාම තමයි ඊළඟට එතන අවදියෙන් ඉඳීම සඳහා පුරුදු වෙන්නත් තියෙන්නේ. ඒ හින්දා බලන්න එතනද ඉන්නේ. එහෙම නැත්නම් වාඩි වුණ ගමන්ම හොඳටම නිදිද. එතකොට එහෙම එහෙම වුණොත් නැගිටලා ගිහලා සක්මන් භාවනාවට යන්නේ යන එක ඊට වඩා වටිනවා. ඔව්. ඊට වඩා සුදුසුයි. ඔව්. මොකද يعني Tamanටම තේරෙනවා මේ වාඩි වුණොත් නම් අනිවාර්යෙන් නිදි. ඊට වඩා නම් අනිවාර්යෙන්ම 100%ක් හොඳයි සක්මනට යන එක. ඔව්. ඒ වගේම සක්මනේ يعني මේ يعني විශේෂයෙන්ම විපස්සනාවේදී අපි පුළුවන් තරම් විතර්ක සමනය කිරීමකට යන්න ඕනේ. ඒ නිසා දැන් අපි නැවතත් අපි අර වගේ මානසිකාර ක්‍රමයකට යනවා කියන්නේ බුදුගුණ වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්. වෙනත් අපි මානසිකාරය මුල් කරගත්ත ක්‍රමයකට යනවා කියන්නේ පොඩ්ඩක් ඒ නිසා වාසියක් තියෙනවා. දැන් ඕනනම් විනාඩි 5ක් 10ක් ඒකට ගිහිලා නැවතත් හිතේ හොඳ ප්‍රාණවත් බවක් එනවනම් වරදක් නැහැ. ඊට පස්සේ ආයෙත් හිතේ එකඟතාවයක් අර ක්‍රමයේ හරහා ඇති කරගත්තා. ඊළඟට නැවතත් මේ අරමුණට ගන්න වෙනවා. ඔව් අර දිගටම ඒක යන්නේ නැතුව අර නිදිමත අඩු නැවතත් නැවතත් දෙන්න ගන්නවා. අපෝ ඒ වගේම ස්වයංාංශ මේ ආනාපාන සතියට හිත යොමු නොකර කය දිස බලාගෙන ඉඳලා ඒ ඒ තුලින්ම සිත සමාධිමත් කියන්නේ හිත සතිමත් වෙලා සමාධියටපත් වෙනවා නම් ඒක නිවැරදි ක්‍රමයක්ද? ඒක කායගත සතිය කියන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම ඉරියාපත භාවනාවේදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා කියන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව උනත් ප්‍රමාණවත් මේ කය තුලම හිත රඳවන්න. ඒ හින්දා කියන්නේ කායගත සතියේ ප්‍රතිඵලයක් වශයෙන් පෙන්නනවා. දැන් කායගත සතිය වශයෙන් භාවනා ක්‍රම රාශියක් පෙන්නනවා. ආනාපාන සතිය, ඉරියාපත භාවනාව, සම්පජඤ්ඤය, ධාතු මනසිකාරය, නවසීවතිකය ඔය විදිහට පෙන්නනවා. පෙන්නලා මේවායේ මේවා වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුහාමුදුරන් බුදුරජාණන් වහන්සේ කියනවා අජ්ජත්ත මේව චිත්තං සම්තිට්ඨති, සම්නිසීදති, ඒකෝ දිහෝති සමාධියති. දැන් මේ එළියේ යමින් හිටිය හිත බාහිරට නැඹුරු වෙච්ච හිත බාහිරට යන්නේ නැතුව ඇතුළතම ඉන්න පටන් ගන්නවා. ඇතුළතම බොහොම සුවසේ ඉන්නවා. හැබැයි කය ඇසුරු කරගෙන, කයේ ටිකක් බැහැගෙන වගේ තමයි කය ඇසුරු කරගෙන එයා ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක තව තව වර්ධනය කරන්න ඕනේ. තව තව වර්ධනය කරන්න කරලා ඒ කියන්නේ විපස්සනාවක් වැඩුණාට පස්සේ තමයි ඔන්න කයත් කය නිකන් ඇසුරු කරනවා වගේ තිබුණාට කය ග්‍රහණය කළා නැහැ. කය උපාදාන කළා නැහැ. දැන් අර දැන් කෙනෙක් හොඳට කායානුපස්සනාවක්, වේදනානුපස්සනාවක්, චිත්තානුපස්සනාවක් හදලා වඩලා යද්දී ඒකෙන් යන්නේ අන්න ඒ පැත්තට. ඉතින් මෙතනින් පටන් ගත්තට වරදක් නැහැ ඉතින්. ඒ. මොකද ඒ අත්දැකීම ලැබුණ නිසා කියන්නේ. ඔව්. එහෙම ස්කයිස් බලා ඉන්නකොට අර අපි ලොකුසන් වහන්සේ දේශනා කළා වගේ ඔව් සිත තැම්පත් වෙලා විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ඔව්. ඒක පාට නිකන් අර සිනහාවක් එනා වගේ ලොකු ප්‍රීතියක් ඇවිදිලා හිත තැම්පත් වෙනවා. හරි. තැම්පත් වෙලා සමාධිමත් වෙනවා. හරි. ඒ සමාධිමත් වීමත් පස්සේ ඒක අපිට විදර්ශනාවට ඒ ගමම හරවන්න පුළුවන් නේද? පුළුවන් පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ සමාධිමත් වෙලා සමාධියේ පොඩ්ඩක් ඉඳලා ඊට පස්සේ ඒකෙන් අත මිදුණාට පස්සේ පුළුවන් මේ ඒ ලැබිච්ච ප්‍රීතිය නැත්තම් දැනටත් ඒකේ ශේෂ වෙච්ච ප්‍රීතිය විපස්සනා මොහුනුවරකින් බලන්න පුළුවන්. ඒකත් ඇවිල්ලා මේ වේදනාවේ ස්වභාවය. ඒක කොහොමද වෙනස් වෙන්නේ? ඒක කොහොමද දැනට කයේ කොහෙද වැඩියෙන්ම දැනෙන්නේ? නැත්තම් හිතේ ඒක කොහොමද නිකන් අඩු වැඩි වීමක් වශයෙන් අත්දකින්නේ කියලා අර ඒකට අනුසාරයෙන් ඒක ආශ්‍රයෙන් ආපු මේ ප්‍රතිඵලය විපස්සනාට නම් වන්න පුළුවන්. ඒ මම ඇත්තටම මේ ඒ අවස්ථාවේදී මට දැනුණ දෙයක් තමයි මේ සංසාර බිය කියන එක. මොකද සසර බිය කියන එක දැන් මේ වලපය ගොඩපය තියෙන අවස්ථාවේ ඊටත් තදින්ම දැනෙන වෙලාවක්. ඒ නිසා මම කල්පනා කළා ඒ ගැම්ම දැන් ෂෝට් කට් නේද හොයන්නේ? ඔව් විදර්ශනාවෙන් <laughs> විදර්ශනාවෙන් මම හිතුවා මේ මෙහෙම වෙන්නේ උපදීම නිසානේ වෙලා තියෙන එක. ඒතකොට <laughs> ඒ අනුව අර පටිච්චසමුපාදයට හිත යොමු වුණා. <laughs> කවන්නේ නැහැ. යාලම් කවන්නේ පොතේ දැනුම හැබැයි ඉස්සරහට දාගන්න යන්න එපා. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට පොතපත ඇසුරු කළා හරියම තියෙනකොට අපේ මේ අත්දැකීම හරිය නැවුම් විදිහට යන්න ඉඩ දෙන්නේ නැහැ අපි. ඒ වෙනුවට පොඩි දෙයක් ආපු ගමන් ටක් ගාලා මේක දානවා පොතට. දැන් මේ පොතත් එක්ක කතා කර කර ඉන්නවා දැන්. පොතේ පිටු ගාන පෙරල පෙරල ඉන්නවා. ඉතින් එතකොට මේක සම්පූර්ණයෙන් බාධා වෙනවා. ඔව් එතනින් මේ ඊටාම දැඩි සමාධියකටපත් වෙලා සෑහෙන කියන්නේ පැයක් දෙකක් වුණත් ඉන්න පුළුවන් තත්වයටපත් වෙනවා. හහ. ඉතින් අර සෑ සමහර දවස් වෙලාවලට මම පැයක් විතර ඉඳලා තිනායම. බලන්න ඒක يعني හොඳට කිසිම දෙයක් කිසිම අරමුණක් නැහැ. කිසිම සිතවිල්ලක් එන්නේ නැහැ. අර කියන්නේ නිදාස් මනසකින් එන්න පුළුවන් ගම තියෙනවා. කියන්නේ ව්‍යාපාද කාමචන්ද මොනවත් එහෙම මේ කියන්නේ සිතවිලි ගලා කිසිම දෙයක් නැහැ. ඔව්. ඉන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්නවා මිසක් අර අර අර විදිහේ වෙනෙහි කරලා තමයි පටන් ගන්නෙ. ඒ පටන් අරගෙන ටිකක් වෙලා යනකොට පුදුම සමාධියකට වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. ඒ ඕක තව ඉතින් මේ يعني ඔතන මුලින් වැඩෙන්නේ සමත පැත්තක් ආශ්‍රය කරගෙන. ඒකෙන් ඉතින් ටික ටික එහාට යවන්න යන්න වෙනවා. ඒ කියන්නේ මේ මේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කායගත සති සූත්‍රයේ හැම කායගත සතිය වර්ධනය කරලා අන්තිමට ප්‍රථම ධානයෙන්. එහෙනම් දෙවෙනි ධානය, තෘතීය, චතුර්ථ ධාන ඒ බට්ටම් පවා පෙන්නනවා. කායගත සතිය ඇතුළෙම. ඒ නිසා කය ඇසුරු කරගෙන අපිට ධාන වඩන්න පුළුවන්. එහෙම තත්ත්වයක් පෙන්වනවා. ඒ නිසා හැබැයි ඉතින් ඒක තව වර්ධනය කරලා ගන්නනෝ විපස්සනා පැත්තකට. ඒකයි සක්මන් භාවනාවේදී තියෙන වටිනකම ඒකයි. සක්මන් භාවනාවේදී අන්න හොඳට මේ අරමුණු වල තියෙන ස්වභාවය දැක ගනිමින් දැනගනිමින් විපස්සනාවකට වැඩෙමින් යන පැත්ත තියෙනවා. එතනින් තමයි යන්න හොඳට මේකේ අනිත් පැත්තේ ජවය අරන් දෙන්නේ. මෙතනින් ඔන්න සමාධි පැත්ත වර්ධනය කළ දෙනවා සමත් මේ පරයන්කෙදී. අතනින් හොඳට අරකට ඕන කරන අභ්‍යාසය හම්බ වෙනවා. ඇත්ත වශයෙන් ඒක සම්පූර්ණ සත්‍යයක්. මොකද මේ සක්මන් භාවනාව අර බෝවන්සේ කියලා දීපු විදිහට මම කිසිම දෙයක් හිතන්නේ හිත පිටවගෙන පයේ පිට පිටවන් තමයි සක්මන් කරන්නේ. එක්තරා මේ එක්තරා වේගයක් මම පුරුදු කරගෙන තියෙනවා. ඒ ඒ වේගය තුලින් ගමන් කිරීමේදී හිත කොහෙවත් පිට යන්නේ නැහැ. එතකොට අර එක්තරා අවස්ථාවකට එනකොට අර ගිහින් හැරෙනකොට නිකන් මට තේරෙන්නේ අර ඔටෝමැටිකලි හැරෙනවා වගේ ඒක දැනෙන්නේ. අනේ එවැනි අවස්ථාවකට ආවම තමයි මම හිතනවා දැන් පරයන්කේට සූසු වෙලාව කියලා හිතලා තමයි ඉඳගන්නේ. එතකොට ඇත්තටම ඒක හරිම සතිමත් වෙනවා. ඒ කියන්නේ ඒ ඉඳගත්ත ගමන් අර ශරීරය දිහා බලා ඉන්නකොට ඒක පාඩම සමාධිය. සමාධියට යනවා. කමන්නේ හැබැයි බලන්න දැන් සමාධියට යාමම අරමුණු මේ ප්‍රාර්ථනා කරගන්න එපා. නෑ නෑ කිසිම ප්‍රාර්ථනාවක් නෑ ස්වාමීනි. ඒක තමයි. දැන් වාඩි වෙලත් බලන්න මොනවද දැනෙන්නේ. වාඩි වෙලත් මේ කය කය ඉස්සල නෙමෙයි ස්පර්ශන ස්ථාන වලට හොඳට හිත යොදමින් يعني අපිට يعني ත්‍රිලක්ෂණයක් වැටහෙන්න නම් අනිවාර්යෙන් මේ මේ මේ සංස්කාර ස්වභාවයන් කායික يعني ධාතු ලක්ෂණයක් වෙන්න පුළුවන් නැත්නම් වේදනාවක් වෙන්න පුළුවන් නැත්නම් සිතේ ස්වභාවයක් වෙන්න පුළුවන් මේ දේවල් ඇසුරු කළා මේවා මේවා අනුසාරයෙන්ම තමයි අපි තුල ත්‍රිලක්ෂණයක් වැඩෙන්නේ මේවා හොඳින් හොඳින් කියන්නේ නිරීක්ෂණයකට භාජනය භාජනය වෙන්නම ඕනේ ඔව් ඒ නිසා අපි ඔහේ වාඩි වෙලා නිකාන් ඔහේ පැය ගාණක් සමාධියේ හිටිය පමණින් විපස්සනාව වැඩෙනවා කියන එක වෙන්නේ නැහැ ඔව් වාසිය තියෙනවා නිරෝගී වේවා හොඳයි මම හිතන්නේ අද අපිට ලැබිලා තියෙන තොර වාචික ප්‍රශ්නත් එපමණයි. අපිත් අදත් පැයකට පොඩ්ඩක් මදක් අවසා මේ පහු කළා අපි මේ සාකච්ඡාවේ නිරත වුණා. ඉතින් ඒ වගේම මේ පින් උතුම් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. උතුම් වූ සීලයක් සමාදන් වෙලා තම ශක්තිපමණින් සති සමාධි ප්‍රඥා ආදී ගුණ ගුණ ධර්මයන් දිනු කරගත්තා. මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු අප සියලු දෙනාටමත් උතුම් නිවන් සුවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු